නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని උස්සේ අපි තාම දයාවෙන් මේ මොහොතේ ඔබ මුණ ගැහෙනවා. ඉතින් අභිනව සම්බුද්ධ වාසයට අපි තවත් දවසකින් ලං වුණා. භාග්‍යවතුන් වහන්සේගේ තෙමාගුල නිසා මේ මෙහිකත මනාකොට බුද පිණිස සැරසියනවා. ඉතින් මෙපරිද්දෙන්ම සෑම සියලු දෙනෙක්ම සිස්සතන් ශ්‍රීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් වෙසක් පොහොය සිහිපත් වීම නිසාවෙන්ම පිරෙනවා. මේ කාරණාව මිනිසුන්ට විතරක් නෙමෙයි සදේවක ලෝකයාටත් පොදු කාරණාවක්. ඉතින් මේ අසිරිමත් වෙසක් සමයේ උතුම් දහම් පිළිසඳර විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නය දහම් පිළිසඳර අද දවසෙත් ඔබට දායාද කරන්න මෙතෙන් සිට අපි සූදානම් වෙනවා. ඉතින් විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේදී මිලිඳු රජුරුවන්ගේ අසීමිත වූ විමර්ශන ශක්තිය නිසාවෙන් විමසන ගැටලු ප්‍රශ්න, ඒ වගේම වාද ප්‍රතිවාද නාගසේන මහරහතන් වහන්සේගේ හිරුමඬල වැනි බුද්ධි ප්‍රතිභාව නිසා වියලී සිඳී සමහන් භාවයට පත්වනවා. ඉතින් යලි අන්තිමට ශ්‍රී සත්‍ය ධර්මයේම මේ කාරණාව නිසා ඉස්මතු වෙනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජතුමා අතර මේ දහම් සංවාදය නිසා අපගේ සම්බුද්ධ ශාසනය යලි චිරස්ථිතය පැනවෙනවා අභිවෘද්ධිය සිද්ධ වෙනවා. ඉතින් අපි මතක් කරන්න ඕන විශේෂ කාරණාව තමයි අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සරල සිංහල අනුවාදයක් ලෙසින් මිලිඳු රාජ ප්‍රශ්නය අපි සියලු දෙනාට පත් කළා. ඒ ඒ කාරණාවත් අප සියලු දෙනාට මහත් වූ පුණ්‍ය වාසනාවක් ශාසනාභිවෘද්ධියක්. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් අපි තාම ගෞරවයෙන් වන්දනා කරගෙන මේ උතුම් සදහම් පිළිසඳර දැන් අපිට දායාද කරන්න සූදානම්. ඒ පිණිස අපට කරුණාවෙන් අවසරයි පූජ්‍යපාද වැලිමඬ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේ තමයි රැය මුළුල්ලේ අපට බුදු ගුණ කියලා දුන්නේ. රැය මුළුල්ලේ බෝවර්ණ ගැන අපට කියලා දුන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන්ම මේ උතුම් දහම් පිළිසඳර සඳර උපදේශනා දායාද කරන්න වැඩම කොට වදාළ ස්වාමීන් අපි තාම ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට මේ මොහොතේ බෝහන්සේ පිළිගනු ලබනවා අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීනි ස්වාමීනි අපි ගිය සතියේ මිලිඳු රාජ ප්‍රශ්නය ගැන කාරණා යම් ප්‍රමාණයක් දැනගත්ත විශේෂින් මිලිඳු රාජ ප්‍රශ්නය කියන පොත පාලියෙන් සංග්‍රහ වීම, ඉන් අනතුරුව සිංහලට පරිවර්තනය වීම, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සරල සිංහල අනුවාදය ආදී ලෙසින් දැනගෙන අපි ආශ්‍යප භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමයේ මිනිඳු රජුරන්ගේ ප්‍රාර්ථනාව ඒ සාමණේර හිමියන්ගේ ඒ වගේම නාගසේන මහ රහතන් වහන්සේගේ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාව ආදි වශයෙන් දැනගත්ත. ඉන් අනතුරුව මිනිඳු රජතුමන් දඹදිව පහළ වීම කියන කාරණාවත් අපි දැනගත්තා. ස්වාමීනි අපි අවසාන කොට සඳහන් කළේ ඔබ වහන්සේ නාගසේන මහ රහතන් වහන්සේ දඹදිව පහළ වීම කියන කාරණාව අද දවසේ අපිට පහදා දෙනවා කියන කරුණ ස්වාමීනි අවසරයි වහන්සේ අප කෙරේ කරුණාවෙන් මෙතෙන් සිට මේ විවරණය ආරම්භ කරන සේක්වා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය තිරුවන් සරණයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය මනාව අපිට පෙන්වලා දීලා මේ මිලිඳු රාජ ප්‍රශ්නය නැමැති දහම් අමෘතය අපිට ලබලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා අපි ඊයේ දිනේ කතා කළා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පසුබිම. ඉතින් එහින් මිලිඳු රජුරන්ගේ උප්පත්තිය ගැන. මේක අපි කිව්ව සංස්කාරයක් කියලා. හේතුඵල ධමයට අනුව සකස් වෙච්ච දෙයක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ මලුපෙත් මං අතුගාපු පිනක විපාකයක් ආපු හැටි. නායක හඳුරෝ බොමල් වතු ගාලා පොඩි හඳුරන්න කිව්වා මේ කොළ ටික ගිහින් දාන්න කියලා. අකීකරු පුරිණම එක ගිහින් දෙන්නේ නැහැ. ඊට පස්සේ නායක හඳුරෝ තරවටු කරලා මේ බෝපත් ටික අරන් දැම්මෙව්වා. ඊට පස්සේ පොඩි නම ඒකට වික්ෂෝපයටපත් වෙලා ඒ බෝපත් අරන් දාපු පිනෙන් පැතුවා තේජස් වෙන්න කියලා. නාන පැම්පාස් වෙන ගඟ දිහා බලලා හිතුවා මේ ගඟේ රැලි නැගෙන්නා වගේ මගේ ඥානයේ වාද ප්‍රතිවාද සසරේ නැගේවා මේ අවසන් නොවේ ඊට පස්සේ නායකහඳුරන්ට ඒක ඇහිලා නායකහඳුරෝ පැතුවා මේ ගඟ කොච්චර රැලි නැංගුවත් හිරු සැඩ වුණොත් වියලි යනවා මම සැඩ හිරු වේවා මේ රැලි ගංගාවේ රැලි විරලින් අවසන් වෙනවා ඒ වගේ මොහුගේ වාද ප්‍රතිවාද මා ළඟ අවසන් වේවා. ඉතින් ඒ වෙලාවට සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් උන්වහන්සේලා ඕක හිතේ තියාගෙනම හිටියා කියලා එකක් නැහැ. ඊට පස්සේ ওই සිද්ධි ඉවර වෙලා සාමාන්‍යයෙන් වත්පිළිවෙත් කරලා බණ භාවනා කරනවා. නමුත් සමහර ප්‍රාර්ථනා තියෙන මේ ප්‍රාර්ථනා බල වුණාට පස්සේ බල වුණාට පස්සේ කියන්නේ ඒක හිතේ බැසගත්තට පස්සේ සමහර වෙලාවට ඊළඟට යා උත්සාහ කරන දෙයට අර ප්‍රාර්ථනාව බාධාවක්. ඒ කාරණාව තවදුරටත් අපට පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් ඒ ස්වාමීන් වහන්සේලා මහාන වෙලා වත් පිළිවෙත් කළේ නිවන් දකින්නයි. එතකොට මේ නිවන් දකින්න නිවන් දකීමේ නිමිති කරගෙන නිවන් දැකිය මුල් කරගෙන ඒ මේ ධර්මයේ හැසිරෙන ගමන්නේ මේ ආකයන් ප්‍රාර්ථනාවක් උනේ. ඉතින් අපිට හරියට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ උන්වහන්සේලා සසරට වැටුණා. රැටිලා දෙව්ලොව ආශය කළා. ඒ මහානකම රැකපු සීලයේ ප්‍රතිඵල රහිත උනේ නැහැ. ප්‍රතිඵල සහිතයි. බුදුරජාණන් වහන්සේ කාලේ දෙනම වහන්සේලාම හිටියේ දෙවිවරු විදියට. ඊට පස්සේ මිලින්ද රජු වෙලා ඉපදුනා පොඩි නම ග්‍රීසියේ. ඉපදිලා ග්‍රීක ජාතික රජ කෙනෙක් වෙලා වාද ප්‍රතිවාද නංවනවා ඒ පැත්තෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඈතට ගියා. එතකොට ඔය අතරතුර මේ ජම්බුද්දීපේ ඥානවන්තයන්ගෙන් හිස් කියලා කියපු කතාව අස්සගුත්ත මහරහතන් වහන්සේට ඇහුණා. අස්සගුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ තමයි දකින්නේ මේ මේ කෙනාගේ මේ ඥානය මේ වාද නැන්වීම ඇති උනේ අර බොහමලුවක් ඇති ගෑනේ. මේ ඛණ්ඩණය කරන්න පුළුවන් කෙනා ඉන්නේ දෙව්ලොව. ඒ නිසා ඒ දෙව්ලොවේ ඉන්න දෙවියා මනුෂ්‍ය ලෝකෙට ගත්තා නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. සමහර අය দমনය කරන් කරන කෙනා වෙන කෙනෙක්. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු කෙනානේ. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් සෑම ධර්මයක්ම අහපු කෙනානේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් උනේ වෙනත් රහතන් වහන්සේ නමක්ගෙන් ධර්මය අහලා. මේ සෝහන් උනේ. රහත් උනේ තමා විසින්ම ධර්මයේ මේ පුරුදු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනම්පෑවට පස්සේ. ඒ වගේ සිද්ධි තියෙනවා. ඊළඟට සාරිපුත්යන් වහන්සේ ළඟ තමයි රාහුලයන් වහන්සේ පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ ළඟ නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉද්දීන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දහම් දෙසද්දී ලකුණ්ඩ බද්දේ මහ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණේ. ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. ස්වාමීනි එහෙම සංස්කාර ස්වභාවයක් තියෙනවා කියලා අපි තුල වැටහිමක් තිබීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අපිට ඉතින් කරුණ තේරුම් ගැනීම සහ උපේක්ෂාවට ඒක වැදගත්. එහෙම. කරුණු තේරුම් ගැනීම සහ උපේක්ෂාවේදී වැදගත්. ඊළඟට මේ ලෝකයේ තියෙන ධාතු ස්වභාවය, ලෝකී ස්වභාවය තේරුම් ගැනීමේදී වැදගත්. නමුත් අපිට තේරෙන්නේ අපේ සංස්කාර මෙහෙමයි කියලා. මම කාගෙන්ද দমনය වෙන්නේ? ඒවා එහෙම එහෙම අපිට තේරුමක් නැහැ. ඒවා දකින්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒක දකින ඥානය කියන අනාවරණ ඥානය. ආවරණ වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට. ඒක අනාවරණ ඥානය. ඊළඟට ඔන්න දැන් ඔය අතර දැන් අසගුත්ත මහරහතන් වහන්සේ දෙව්ලොව වඩිනවා. සංඝයාත් එක්ක වෙලා සම්දෙවිඳුන්ට පැමිණිලි කරනවා. පින්ව සම්දෙවිඳුන් මනුස්ස ලෝකයේ මිලින්ද කියලා රජ කෙනෙක් සංඝයා වෙසෙන ඔබට පේන්නේ නැද්ද කියලා. එතකොට ඒ ඒ අතීතයේ ඉඳලම සංඝයාගේ ප්‍රශ්න දැනුම් දුන්නේ සක්දෙවිඳුට. අද මිනිසුන්ගේ ජීවිතවලින් සක්දෙවිඳු අමතකයි. සක්දෙවිඳු අමතක පින් දෙන්නවත් මතක නැහැ. ස්වාමීන් එතරම් මේ ශ්‍රද්ධාවන්ත සෝවාන් ඵලයට පැමිණ තිබෙන සද්දෙවිඳුන් නිතර සිහිපත් කර ගැනීම මේ ප්‍රශ්න කන්නලව මතක් කිරීම අපිට කොහොමද ප්‍රයෝජන ඔච්චර හොඳ ආර්ය ශ්‍රාවකයන් එහෙමයි සෝවාන් වෙච්ච කෙනෙන්නේ දැන් මේ ලංකාවේ පවතින වර්තමාන අර්බුද පවා සත්‍යක්‍රියා කරලා සිහි කරනවා නම් නොදැනී තිබෙන්නේ කොහොමද? ඇයි ලංකාවේ දුර්භික්ෂ කාලේ ලංකාවෙන් සංඝයා දුර්භික්ෂ කාලේ ප්‍රශ්න සද්දෙවිඳුනේ කිව්වේ? ලංකාවෙන් ඉන්දියාවට සංඝයා වැඩම්මේ සග්දෙන්දු මවපු නැවෙන්නේ. ඉතින් ඒ නිසා අද කාලේ ප්‍රශ්න පවා ඔබ වහන්සේටයි භාග්‍යතුන් වහන්සේ පිරිනමම් මංචකයේදී ලංකාව බාර දුන්නේ කියන කාරණාව සිහි කරලා සග්දෙවිඳුට පහනක් දැල්වලා කරණමිත සූත්‍ර ආදී සූත්‍ර සජ්ජායනා කරලා රතන සූත්‍ර ආදී මේ යම්කිසි කාරණාවක් සිහි කළොත් මම නම් හිතන්නේ ආක බලන් ඉදී කියලා. අපි නම් අවස්ථානුකූලව ඒ අදාළ කටයුතු ටික කරනවා. ඒ කියන්නේ මේ පවතින තත්ත්වෙන් රට ගොඩ ගන්න. ඉතින් ඒ අමතර කාරණාවක්. ඉතින් සග්දවිඳු කිව ස්වාමීනි ඔය ඔය මිලින්ද රජුරෝ තවති මේ තාවතින් සිඳලා ඉපදිච්ච කෙනෙක් කිව්වා දෙවි කෙනෙක් කලින්. ඔහුගේ ගුරුවරයා කේතුමති කියන්නේ අන්න අර විමානේ ඉන්නවා කියලා. අපි ගිහිල්ලා ඒ ගුරුවරයාට කිව්වොත් ඔක හරියනවා. ඉතින් ඒ නිසා ඔන්න දැන් ජයසේන කියන කේතුමති මානින්න දිව්‍ය රාජ්‍ය ළඟට අර සංඝයා වදිනවා. සග්දෙවිඳුත් ඉන්නවා. සග්දෙවිඳු ගිහිල්ලා ඒක තියෙනවා ඒ අටුව විස්තර මේ විස්තර කිරීම වලදී වැළඳ ගත්තා කියනවා. මේ ප්‍රිය මිත්‍රය කියලා. වෙන ඊට පස්සේ කියනවා මේ සද්දවිඳුනේ මෙතරම් ප්‍රීතිය මොකද මේ? ඊට පස්සේ කියනවා මේ සංගයාගේ කාරණාවක් අපිට ඉෂ්ට කරන්න කාලය ලැබිලා. ඊට පස්සේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ස්වාමිනී කියන්න මේ දිව්‍ය පුත්‍රයාට. කියනවා දිවි රාජයේ මනුස්ස ලෝකයේ අ르බුදයක් මතුවලා මේ ශාසනයේ සංඝයාට ගරහන සංඝයාට ගරහන තත්වයක් ඇවිල්ලා හේතුව මේ ලෝකේ ඥානවන්තයන් නැහැ කියලා මිලින්ද කියන රජ කෙනේ වාද ප්‍රතිවාද නංවනවා. ඔහු ඛණ්ඩණය කරන්න පුළුවන් ඔබට. ඊට පස්සේ රජුරෝ කියනවා දැන් අන්න අපි යම් දෙයකට විසඳුම් බලාගෙන ඉන්න ඕන. දැන් මිලින්ද රජුරෝ ප්‍රශ්න අරන් මෙහි පිරිස යම් පීඩාවකට පත් වෙන අතරේ තමයි අරහෙන් දෙවිවරුන්ට කියලා ඒක සිද්ධ වෙන්නේ. දැන් මේ දෙවියට කන්ලව් කළා, මේ දෙවියා මනුස්ස ලෝකෙ ඉපදිලා රජු රෝගාවට එනකල් යම් කාලයක් ඉවසනවා. ඒ වගේ අපේ මේ ලංකාවේ තියෙන ප්‍රශ්න වලටත් අපි විසඳුමක් ඉල්ලන්න ඕන. ඉල්ලලා ඉවසලා ඉන්න ඕන. අද විසඳුමක් ඉල්ලුවා කියලා හිත ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙමයි. සමහරට අපි ගියක් ගියක් ගානේ පහනක් දැල්වලා කරන සත්‍යක්‍රියාවේ බලෙන් මේක විසඳන්න පුළුවන් කෙනෙක් දැන් කොහේ හරි පහළ වෙලා ඇති. එයා අදාළ දැනට එනකල් අපි ඉවසගෙන ඉන්න ඕන. එතකල් දුක්ඛම් කරුණු ටිකක් අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණාවත් විශේෂ කාරණාවක් සැලකිය යුතු දෙයක් ඒක. ඉතින් ඒ නිසා ඔන්න දැන් කියනවා මනසලෝක ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මෙච්චර දිව්‍ය විමානයක ඉපදිලා දිව්‍ය සැප සම්පත් විඳමින් ඉන්න මං ඔය නර ලෝකෙට මම මොකටද යන්නේ කියලා. ඔය නර ලෝකේ ජීවත් වෙන්න විඳින දුක බලන්නකෝ මිනිස්සු. කේත්වාතු කරනවා රැකී ආරක්ෂා කරනවා කාමෙන් අන්ධ වෙලා මිනිස්සු දුවන දිවිල්ල බලන්න කිව්වා. ওই ලෝකේ මට ඉපදෙන්න කියලා කියන්නේ ඇයි කියලා හුවා. ඒ නිසා මේ දුක්ඛිත ඒ මනුස්ස ලෝකේ ඉපදෙන්න මම කැමති නැහැ. ඊට සග්දවිඳුත් කිව්වා. කිව්වා දේවේන්ද්‍රය මේ මෙච්චර දිව්‍ය සැප සම්පත් විඳගෙන ඉන්න මං දුක තියෙන මැසි මඳුරු කරදර තියෙන දුක් පීඩා තියෙන මනස ලෝකෙ මං ඉපදෙන්නේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේක බුද්ධ ශාසනය වෙනුවෙන් නැගී හිටින්න කාලයයි. බුද්ධ ශාසනය වෙනුවෙන් නැගී හිටින්න කාලයයි. බුද්ධ ශාසනයට පරිබෝධයක් පන නැගිලා. රජ කෙනෙක් තමා ඥානවන්තයි කියලා කිය කියා ගිහිල්ලා සත්පුරුෂ අහිංසක සංඝයා වෙහෙසවනවා. මේ කාරණාවේදී ඔබට මැදිහත් වෙන්න කාලයයි. බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කාලයයි. බොහෝ සංඝ පිරිසක් හදාගෙන බුද්ධ ශාසනයේ බබළුවන්න කාලයයි. ඔබටද මනස ලෝකේ රහතන් වහන්සේලාගේ ඇසුරෙන් ධර්මය අවබෝධ කරගන්න කාලයයි කියලා කිව්වා. බුද්ධ ශාසනයේ බබළුවනවා. බුද්ධ ශාසනයේ උන්නත් උන්නතියක් Taman නිසා සිද්ධ වෙනවා. බුද්ධ ශාසනයේ මගඵල ලබනවා කියන වචනේ ඇහුවද අර දිව්‍ය පුත්‍රයාගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගියා. වෙනස් වෙලා ගිහිල්ලා ස්වාමීනි ඒකාන්තයෙන් ඒසේම සිදුවේවා. මා මනස ලෝකෙට ඇවිල්ලා බුදු සසුන බබලවනවා නම් මා මනස ලෝකෙට ඇවිල්ලා ධර්මයේ බබලවනවා නම් මා මනස ලෝකෙට ඇවිල්ලා ධහමේ පිහිට ගන්නවා නම් මම හිතෙන් පතන විමුක්තිය මාහට ලැබෙනවා නම් මාගේ උප්පත්තිය මනසලෝක වේවා කියලා හිතුවා. එතකොට මේවා සංස්කාර කියලා එකක් කියවන්නේ. හිතපු පළියට දිව්‍ය ලෝකෙන් චුත වෙලා කුසට එන්න බෑ. ස්වාමීනි එහෙම සිද්ධවන්නේ කොහොමද සියලු දෙවිවරුන්ට එහෙම පුළුවන්ද? එහෙම එහෙම බෑ. දැන් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ දිව්‍ය ආයස අඩු වුණාට පස්සේ ඒකේ නිමිති පහක් පහළ වෙනවා. ඒ නිමිති පහළව තමයි තමන් මේ පැලඳගෙන ඉන්න මල් මාලා පර වෙනවා. ඊය කවදාවත් දෙවියන්ගේ මල් මාලා පර වෙන්නේ නැහැ. පර වෙනවා නම් චුත වෙන්න ළඟ. ඊළඟට තමයි කිහිලි වලින් හැඟෙන් දාඩිය දානවා. දෙවිවරුන්ට දාඩිය දාන්නේ යම් දෙවියෙක්ගෙන් දාඩිය දැම්මොත් එහෙම ඒ දෙවිය චුත වෙන්න ළඟ. ඊළඟට ඉන්න විමානයේ සතුටු වෙවි දිව්‍ය රාජයා ඉන්නේ. එතකොට එයාට මේ පංචකාමය ගැන දිව්‍ය විමානය ගැන සතුට උපදින්නේ නැහැ. මේ විදිහේ නිමිති පහක් තියෙනවා. ඔය කොද්දක නිකායේ පුබ්බ නිමිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ කරුණු සඳහන්. ඊට පස්සේ ඒ අනුව ඊට පස්සේ තමයි කියන්නේ දෙවරු කියනවා සද්ධා උපද්වා ගන්න, මනුස්ස ලෝකේ හරි ඉපදෙන්න කියලා දෙවරු අවවාද කරනවා. ඊට පස්සේ දැන් මේ සංස්කාර කියන එක බලන්න ඒ ආරාධනාවයි අර ගුරුගෝල සම්බන්ධයයි. ඒවා මුල් කරගෙන අර නිවිති පහ දෙවියට පහළ වෙනවා. ඒ වෙලාවේ පහළ වෙනවා. ඒක මේ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ හතරකුත් ලක්ෂයක් කල්ප පෙරම්පුරලා තුසිතෙන් මවකුස පිළිඳ ගන්නකොට ওই කාල වකවානුවේම 80 මහා ශ්‍රාවකයෝ දඹදිව පහළ වෙනවනේ තැන් තැන් වලින්. ඔය බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් මේ පිළිසරණ ගන්න පුළුවන් කෙනෙක් දිව්‍ය ලෝකේ ඉන්නවනම් මනසෙක් විදියට පිළිසරණ ගන්න කෙනා එයා දිව්‍ය ලෝකේ ආයස තියෙද්දී චුත වෙලා මනස ලෝකේ එනවා. නාග ලෝකේ ඉන්නවනම් එතනින් චුත වෙලා මනස ලෝකෙට එනවා. ඒ අදාළ පිරිස. ස්වාමීනි මහබෝසතාණන් වහන්සේට දේවදත්තයන් මේ ආත්ම භාවයන්නේ නිතර නිතර සම්මුඛ වීම නිතර නිතර හම්බ වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. දේවදත්තයා මට ඒකත් අපිට මිලින්ද ප්‍රශ්නේ දැන් අහුවේ. මට තියෙන තැන හරියට මතක නෑ. මිලින්ද ප්‍රශ්නේ හම් වෙයි. කල්ප 4ක් හෝ 8ක් තමයි මොන ගිහලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙරම් පිරුවේ අසංකේය කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයක්. දේවදත්ත හම්බුනේ මේ කල්පයක් දෙකක්. මේ ළඟ. දැන් අර ජාතක කතාවල ගොඩාක් සිද්ධි තියෙන්නේ මේ මහා භද්‍ර කල්පේ නිසා අර දේවදත්ත හම්බ වෙන සිද්ධි එනවා. එතකොට ඔබ ඇසු ප්‍රශ්නයක් තියෙනවා. මොකද බෝධිසත්වයන්ට නිතර නිතර දේවදත් හම්බෙන්නේ කියලා. ඉවසන්න මේ මිලින්ද ප්‍රශ්නේ ඔය ඔය කහලා තියෙනවා මිලින්ද රජුරු. එහෙමයි. අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. අපේ මිලින්දු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සමගින් නැදෙන්නේ. අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්දාශීල ස්වාමීන් වහන්සේ මේ කාරණා අපට කරුණාවෙන් පහදා දෙනවා අප සමග නැදෙන්න කියලා අපිට අපි තාම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අපිට කරුණ පැහැදිලි කරමින් සිටියේ අර දිව්‍ය ලෝකයේ සිටින දෙවිය කුමාරයා මනලෝ පිළිසිඳ ගැනීම පිළිබඳව ස්වාමිනේ මේ අවස්ථාවේදී මහා සංඝරත්නයත් ශක්තිවිඳුත් පළමු කොට ආරාධනා කරද්දී දෙවිස් අපට තිබෙන කැමැත්ත නිසා එය ප්‍රතික්ෂේප කළා වුවත් මේ සම්බුද්ධ ශාසනය කියන කරුණ ආවර්ජනය වුණු සැනින් ඔහුගේ සිත වෙනස් වුණායයි ඔබ වහන්සේ වදාළා. සත්පුරුෂයෝ එහෙමයි සර්. සත්පුරුෂයෝ බුද්ධ ශාසනය කියන එක බබලවන්න ගොඩාක් දුක් විඳින්න කැමති. එහෙමයි සර්. ගොඩාක් දුක් විඳින්න කැමති. දිව්‍ය සැප අත්හැරලා එනවා. සත්පුරුෂයෝ ජීවිතේ දෙවෙනි තැනට දාලා ගොඩාක් දුක් විඳගෙන බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින මේ ශ්‍රී සද්ධර්මයේ බබලවනවා. මේක තමයි මේ බුද්ධ ශාසනය. ඒක එක්තරා සංස්කාරයක්. ඒක එක්තරා සංස්කාරයක්. ඉතින් අර දිව්‍ය පුත්‍රයා දැන් මෙහෙම හිතන්නකෝ. ඒ සංස්කාර කියන එක ඒ කෙලිය ඒ සංස්කාර කියන වචනෙට තනි අර්ථයක් නැතුව මේ තේරුම් ගන්න ස්වභාවය මේ කියන්නේ. දැන් මේ නිවන් දකින්න අයනේ. එතකොට මේ අය දිව්‍ය ලෝකෙ හිටියනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරද්දී දිව්‍ය ලෝකේ අභිධර්මයේ දේශනා කරද්දී ඕවා කරනකොට ওই දිව්‍ය රාජ්‍යයත් හිටියනේ. එතකොට එයා ඒ දිව්‍ය ලෝකේ ඒ කාලේ මාර්ගඵල ලැබුවේ නෑනේ. මාර්ගඵල ලැබුවේ නැත්තේ මේ සංසිද්ධිය එනකල් ඉන්නවා. මේ සංසිද්ධිය එනකල් ඉන්නවා. මේ තමයි ඔහුගේ සංස්කාර වලින් උපද්දවන සංසිද්ධිය. ඒ තමයි ගුරුවරයයි ශිෂ්‍යයයි ප්‍රාර්ථනා කරපු දෙයක් එක තැනකදී සිද්ධ වෙන එකක්. ඒ නිසා මිලින්ද රජුව මෙහින් මේ කලබගෑනි ඇති කරනකොට සංඝයාත් අරෙන් ආරාධනා කරනකොට ඒ ජයසේන කියන දිව්‍ය පුත්‍රයා එතනින් ඒ දිව්‍ය පුත්‍රයාගේ ගති නිමිති මනස ලෝකේ පහළ වෙන නිමිති පහළ වුණා. ඉතින් ඒ අතරතුර සංඝයෙන් අත්තරු දහන් වුණා. ඊට පස්සේ සංඝයා සංඝයා වැඩි ඉන්න තැන පහළ වුණා. අසගුත්ත මහරහතන් වහන්සේ අහනවා මේ තේර භික්ෂුන් වහන්සේ නමකගේ අඩුවක් පේනවා. ඊට පස්සේ කව ස්වාමීනි මේ රෝහණ මහරහතන් වහන්සේ රෝහණ ස්ථීරයන් වහන්සේ වැඩි නෑ කිව්වා. උන්වහන්සේ Nirodhen වැඩිනවා කිව්වා. අහෝ මේ ශාසනික මහා කටයුත්තක් සංඝය එක්රැස් කර මේ කටයුතු කරද්දී සාකච්ඡා කරද්දී මේ රෝහණ ඉෂ්ඨවීරයකෝ කියලා හිතලා සංඝයා සිහි කරනකොට අර ස්වාමීන් වහන්සේගේ සමාධිය නැගී සිටීම සිද්ධ වුණා. නිරෝධ සමාපත්තියට සම්බන්ධනකොට ඒ සමාධියෙන් නැගී සිටීම කාරණා කීපකින් සිද්ධ වෙනවා. ඒ තමයි උන්වහන්සේ කැමති වෙලාව. ඒ කියන්නේ අර නිරෝධයට සංවැදිච්ච රහතන් වහන්සේගේ කැමැත්ත පරිදි සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඒ රහතන් වහන්සේ තවත් මේ සංඝයා සිහි කළොත් අහවල් භික්ෂුව කියලා ඒ භික්ෂුව සංඝයා කැඳවීමක් කළොත් එහෙම Nirodhen වැඩ හිටියත් Nirodhen නැගී සිටීම සිද්ධ වෙනවා. ඊළඟ තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඔහු සිහි කළොත්. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළොත් අහවල් භික්ෂුව කෝ කියලා ඒ වෙනකොට Nirodhen වැඩ හිටියත් එතන නැගී සිටීම සිද්ධ වෙනවා. එතකොට ඒක හරි පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේ අහවල් භික්ෂුව කෝ කියලා හිතනකොටම ඔහුගේ සමවැදී ඉන්න සමාධිය නැගී හිටීම සිද්ධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් සිහි කිරීම කොහොමද නේද? ඉතින් ඒ වාගේ අර රෝහණ ස්වාමීන් වහන්සේ එතනින් චුත වෙලා අතුරුදහන් වෙලා සංඝේ ඉදිරි පහළ වුණා. අසගුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන භික්ෂුව ඔබ දඬුවම් දෙන්න ඕන. අපේ සංඝ සමුලවට ආවේ නැහැ. ස්වාමිනේ මොකද්ද දඬුවම? මේ මිලින්ද රජුරෝ මිලින්ද රජුරෝ තරුණයි වෙනකොට. මම හිතේ මේ වෙනකොට අවුරුදු 16ක් 20ක් විතර. චතුරයි. දැන් අද කාලේ අවුරුදු 15 16 17 20 කියලා කියන්නේ නාටු චරිතනේ. ඔය සාමාන්‍යයෙන් අපේ ඉන්නේ නාටු කොල්ලෙක්ගෙන් වයස කීයද කියලා අහුවොත් 20ක් 18ක් කියලා කියනවා. එහෙම නේ ඒ කාලේ හොඳ මේ ගැම්මක් තියෙන, හොඳ ජවයක් තියෙන, හොඳ ඇඟපත තියෙන ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් කොල්ලෝ. දැන් ලංකාවෙත් හිටියා ලංකාවේ නන්දිමේතර තූපාරාමේ කෙලසනවා කියලා සතුරු දෙකට ඉරලා දැම්මනේ තූපාරාමෙන් එහා පැත්තේ ජරා කරනවා කියලා. අවුරුදු 12න් ඒකලි. අවුරුදු 12න් මිනිස්සු දෙකට තරි ගහලා දානවා. හවි සත්‍ය. අද කාලේ අයද මේ කිසි කිදියල් දෙලි ගහ ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ මේ යුගයේ පරිහානියත් එක සිද්ධ වෙනවා. ඒක අමතර කාරණාවක්. ඊට පස්සේ දැන් මොකද වුනේ මේ මිලින්ද රජුට තරුණයි. ඒ විස්තරේ කියුවා. විස්තරේ කියලා දැන් ජයසේන කියන දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ උපත්ති කැමැත්තෙන් සිටිනවා. ඔහු උපදින්නේ හිමාලයේ කජංගල කියන ගමේ සෝනුත්තර කියන බ්‍රාහ්මණයාගේ ගෙදර. ඒ බැමිණියගේ කුසේ. දැන් මං අහවල් තැන උපදිනවා කියලා අර දෙවියා කිව්වේ නෑ. අස්සගුත්ත මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. ආවල් තැන උපදින්නේ කියලා. ඔබ ඒ නිසා ඒ ගෙදරට ගිහිල්ලා කුසේ ඉන්න මාස 10යි කුසේ ඉන්න මාස 10යි එතන ඉඳලා මේ කුමාරයාට අවුරුදු 7ක් වෙනකල් හතකුයි හත ඒ කියන්නේ අවුරුදු 7කුයි මාස 10ක් ඒ ගෙදරට යනවා. ගිහිල්ලා කොහොම හරි ඒ කුමාරයා පැවිදි කරගන්න එක ඔබට බාරයි. ධර්මයේ ගන්නන එක ඔබට බාරයි කියලා පැවරුවා. ඔන්න එදා ඉඳලා අර ගෙදරට යනවා. ඒ අටුවම් බහැපු බමුණෝ. සාමාන්‍යයෙන් බමුණුකම කියන එක ඉන්දියාවේ පැහැදිලිව පේනවා. ඇඟේ තියෙනවා බමුණුකම. මේ යනකොට පේනවා බමුණෙක් කියලා. අවසරයි මේ තවත් වෙන ප්‍රශ්නයක් මතුවෙනවා අහන්න හිතෙනවා. දැන් මේ කාරණාව පිරිමසා ගන්න ස්වාමීනි මේ ශාසන අභිවෘද්ධිය සිද්ධ කරගන්න මේ මොහොත වෙන විට මහරහතන් වහන්සේ ඒ කුදුමහත් මහා සංඝරත්නය වෙනම සාකච්ඡා පවත්වනවා වෙනම පරිශ්‍රමයන් දරනවා ස්වාමීනි මේ කාරණාව අපි අනුමೋದන් වෙන්නේ කොහොමද නෑ අනු ඇත්තටම ඒක ඇත්තටම විශේෂ දෙයක් නේ දැන් රහතන් වහන්සේලාට පුළුවන් අපි රහත් වෙලා ඉන්නේ අපි නම් සංසාරයෙන් ගොඩ ගියා කියලා මේ සමාජ ප්‍රශ්නවලදී නිහඬ වෙන්න නමුත් යම් ප්‍රශ්නයක් බුද්ධ ශාසනයට බලපානවා නම් ඉදිරිපත් වෙනවා. එහෙමයි. ඉදිරිපත් වෙලා සංඝයා මොකද්ද මේකට කරන්න ඕන කියලා. එතකොට ඒකෙදී සංඝයා අනුගමනය කරන පිළිවෙත සාමාන්‍ය ගිහි මිනිස්සු අනුගමනය කරන පිළිවෙතට වැඩිය වෙනස් එකක්. දැන් ගිහි මිනිස්සු කියන්නේ යුද්ධ කරමු, ගහගමු, කොටාගමු, මරාගමු, බැනගමු කියලානේ. සංඝයා යන්න ඕන වෙන පැත්තක්. සංඝයා ධර්මයෙන් උපකාර ගන්නවා, දෙවියන්ගෙන් උපකාර ගන්නවා. උපකාරයට සංඝ කතිකාවතකින් මේකට මේ ප්‍රශ්නෙට යම් කිසි මේ විසඳුමක් කරා යන එකක් ඉස්ස අතීතයේ තිබිලා තියෙනවා. ඉතින් ඒ කාරණාව හොඳයි. වර්තමානෙත් එහෙමයි. වර්තමානයේ ප්‍රශ්නේදී ගිහි අය යම් යම් දේවල් වලට මැදිහත් වෙච්ච යාලා කරගන්න දෙයක් යාලට කරගන්න කියලා සංඝයා ධර්මයේ පිහිටලා ඒ සත්‍ය බලෙන් වෙනම විසඳුමක් සංඝයා හොයන්න ඕනේ මේකට. විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන අද දවසේ මේ උතුම් මිලිඳු රාජ්‍ය ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ වැලිසර මතුමගල ගල උඩ පිට පාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනීය විජේතිලක මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා විසින් ඒතින් ඒ පින්වතුන්ගේ උතුම් දායකත්වය අපි නැවතත් මෙත්සිතින් සිහිපත් කරගෙන මේ උතුම් සදහම් පිළිසඳර ඔබට දායාද කරනවා. ස්වාමීනි අවසරයි ඔබ වහන්සේ අපට සඳහන් කරමින් සිටියේ අසගුත්ත මහරහතන් වහන්සේ විසින් රෝහණ මහරහතන් වහන්සේට කාරණා පැවරීම පිළිබඳව අවසරයි ස්වාමීනි. එතකොට අසගුත්ත මහරහතන් වහන්සේ රෝහණ මහරහතන් වහන්සේට පැවරුවා නාගසේන කුමාරයා පැවිදි කරගන්න එක ගැන. ස්වාමිනේ තව කාරණාවක් විමසන්න ඉතින් මේ අසගුත්ත මහරහතන් වහන්සේ විසින් දඬුවමක් ලෙස පවරන අයයි යෝජනා කරමින් පවරන්නේ ස්වාමිනේ ඒක විනය කාරණාවක් වෙනවද නෑ ඒක විවහාර මාත්‍රයක් එහෙමයි ස්වාමී ඒක සංඝයා තුළ පවතින විවහාර මාත්‍රයක් ඉතින් ඒ නිසා ඒ වෙලාවේ අරි සතුටින් ඒ ශාසන වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඊට පස්සේ රහතන් වහන්සේ හරි කැමැත්තෙන් ඒ ගෙදරට වඩිනවා ඒක ඊට පස්සේ මං කිව්වේ අර බමුණුකම. ඒ ගෙදර හරි සෝනුත්තර කියන බ්‍රාහ්මණයා මේ ඉන්දියාවේ අදටත් ඉන්නවා බමුණු බමුණු પરම්පරාව ලොම්ගහේ පවා බමුණුකම තියෙනවා. පාරේ යනකොට කියන්න පුළුවන් මෙයා නම් බ්‍රාහ්මණ කියලා. ඒක ඉතින් එයාලට උරුම වෙච්ච එකක්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. සාමාන්‍ය නීච මිනිසයාට ගමන බිමනේ පවාර නීච බව හැකිලුණු බව තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මේවා සංස්කාර වලින් උපද්දන දේවල්. සංස්කාර කියන්නේ මේ සංසාරේ යා තමන් කරපු කර්මත් එක්ක හැදිච්ච ජීවිතේ. ඊට පස්සේ අර බැමිණේක කුසේ ඉපදුනා. අර ජයසේන දිවි රාජයා. ඉපදිලා දස මාසයකින් කුසෙන් බිහි වුණා නම දැම්මා නාගසේන කියලා. ඒකේ තියෙනවා නාගසේන කුමාරයා ඉපදිච්ච දවසේ ඒ මුළු බ්‍රාහ්මණ ගමේම කඩු දිලිසෙන්න ගත්තා. කඩු දිලිසෙන්න ගත්තා. ඒ ඒ දැන් ඒකෙන් අදහස තමයි ඔහුගේ නම පවතිනවා බොහෝ කාලයක්. තියුණු ඥානයකින් යුක්ත වෙනවා. ඊට පස්සේ ඒ මුළු ගමේම අග්‍රසස්්‍ය බත හැදුනා. ඊළඟට මහා වර්ෂාවක් මේ වැස්ස මුළු ගමටම. ඉතින් එදා තමයි නාංගසේන කුමාරයා ඉපදුනේ. ඉතින් ගෙදරට දානෙට වඩිනවා රෝහණ මහරහතන් වහන්සේ එක දවසක් නෑ වචනයක්වත්. ඉතින් අවුරුදු 7ක් ඒ ගෙදරට දානෙට වැඩලා තියෙනවා පින්ඩපාතේ වඩින ගම වචනයක් කියලා නෑ. දවසක් ඒ ගෙදර වැඩ කරන දාසියක් අතිච්ඡත භන්තේ කියලා වචනයක් කිව්වා. අවුරුදු 7ක් ගිය තැන. උන්වහන්සේ ඒක අහලා එතනින් හැරිලා වඩිනකොට අර ඒ ගෙදර සෝනෝත්තර බ්‍රාහ්මණය ඈතින් එනවා. උන්වහන්සේ සීනහාමස මොහොනක් ඇති කරගත්තා. ඉතින් අමුතු විදිහකට යන නිසා බ්‍රාහ්මණය ඇහුවා මොකද කියලා. ඔබගේ නිවසින් යමක් ලැබුණා. කියලා උන්වහන්සේ වැළියා. ඊට පස්සේ අර බ්‍රාහ්මණයාට කේන්ති ආවා මම කියලා තියෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මොකුත් දෙන්න එපා කියලා. ඒ ශ්‍රමණයන්ට දුන්නා මං බලා ගන්නම් කියලා ගෙදර ගිහිල්ලා කිව්වා වරෙල්ලා කිව්වා මේ අර ශ්‍රමණයාට යමක් දුන්න කියලා. කවුරුත් නැහැ. අපි දුන්නේ නැහැ කිව්වා මොකෝ. ස්වාමීනි තවත් කාරණාවක්. ස්වාමීනි අවසරයි අවුරුදු 7ක් මහරහතන් වහන්සේ කිසිවක් නොලැබීම වැඩම කිරීම. ඒ රහතන් වහන්සේගේ ගුණය ස්වාමීනි දහම්මඟ පිළිපදින අය විදිහට අපි කවරාකාර විදිහට අනුමෝදන් වෙනවා. සත්පුරුෂයෝනි. සත්පුරුෂයෝනි. අඹ ගහක් උනත් මේ හිටෝපු ගමන් ගෙඩි හැදෙන්නේ නැහැ. නමුත් ගෙඩියක්වත් හැදෙන්නේ නැති අඹ ගහකට වතුර දාලා පෝෂණය කරන්නේ අනාගතේ පළහට ගන්න බව දන්න නිසා. නේද? ඒ වගේ තමයි මේ ජීතර අනාගතේ ඵලයක් හට ගන්න බව රහතන් වහන්සේ දන්නවා. ඉතින් ඊට පස්සේ මේ රහතන් වහන්සේ දැන් on පවෝද වැඩිය වරිණකල් බලාගෙන හිටිය කට්ටිය චෝදනා කරන්න බොරු කිව්වා කියලා. ඊටස්කෝ ඊ බොරු ආනේ බොරුක් කිව්වේ නැහැ කියලා. එහෙනම් මොකද්ද ලැබුණා කිව්වේ? අවුරුදු 7ක් මේ ගෙදරට ආවා වචනයක් නෑ කිව්වා. ඊයේ අතිච්ඡත බන්ධි කියලා වචනයක් පිට වුණා කිව්වා. මා ආරම්භය. ඒ නිසා කිව්වා මම මේ ලැබුණා කිව්ව වචනයක් හරි ලැබුණා. අර බ්‍රාහ්මණයට හිතුණා වචනයක් ලැබිච්ච එකත් යමක් ලැබුණා කියලා වර්ණනා කරනවා නම් මේ ශ්‍රමණයන්ගේ ජීවිත හරි පුදුමයි. මොකද මෙතෙක් කාලයක් නොකියුවත් අර ඉරියව් වලට පැහැදිලා හිටියේ. ඊට පස්සේ Tamanට ආහාරයට ගණ තිබ්බ ආහාරයෙන් කොටසක් රහතන් වහන්සේට බෙදලා කිව්වා අද ඉඳලා වඩින්න කියලා. එදා ඉඳලා උන්වහන්සේ දම්පිඩක් වෙනුවෙන් නෙවෙයි බුද්ධ ශාසනය එළිය කරන මණිකක් වෙනුවෙන් මේ වඩින්නේ. ඊට පස්සේ ඔය අතර නාගසේන කුමාරයා ශිල්ප උගන්වන්න යවුවා. වේද වේදාන්තර ශනේ යම් කිසි දෙයක් මේ තොල සෙලවූ පමණින් ඉගෙන ගන්නවා. ඊළඟට තමයි තව එකක් තියෙනවා මේ ලෝකේ බබලවන සත්පුරුෂයෝ ගොඩාක් දුක් විඳලා හැමතැනම කැරකිලා කැරකිලා කැරකිලා තමයි අවසානයේ තමයි හරිදී හම්බ වෙන්නේ. ඒකේ හේතුව තමයි ඔවුන්ට ලෝකිත සෙත සලසඳ අර කාලේ පුරාම ලබන අත්දැකීම් ටික උපකාර වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේව ගන්න අපේ ලොකු සංසය ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගිහිල්ලා හිමාලේ ගිහිල්ලා ওই ත්‍රිපිටකය කියවලා හැම තැනම ඇවිදලා එක එක යෝගාවචර මොන ගිහිලා මේ ගොඩක් හැලහැප්පින් එක්කනේ ආවේ ගොඩක් දුක් විඳ විඳනේ අම්මෝ උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේගේ චරිත කතාව ලියලා තියෙනවා නම් ඒ වගේ දෙගුණයක් උන්වහන්සේ විඳපු අත්දැකීම් තියෙනවා ඒ චරිත කතාවේ ලියලා නැති ඉතින් ඒ නිසා ඒ ඒ අත්දැකීම් අපිට උපකාර වෙනවා ශිෂ්‍ය විදියට උන්වහන්සේ දෙන උපදේශවලදී. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනයි. දැන් ඒ අත්දැකීම් අපිට කවදාවත් බලෙන් ගන්නත් බෑ අවශ්‍යයක් නැහැ. ඒ ඒ මේ මේකේ මඟ පෙන්වන ගුරුහරුකම් දෙන ධර්මයේ දෙන එක්කෙනයි ඉන්නේ. අනිත් අය අනුගාමික ශිෂ්‍යයෝ. ඒ වැඩ පිළිවෙල හික්මන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරලා ධර්මය අවබෝධ කරපු ක්‍රමයට නෙවෙයිනේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ කියා දෙන පිළිවෙලට. ඒ වගේ තමයි අර රහතන් වහන්සේලා අනාගතයේ සැප පිණිස මේ ශාසනය බැබලීම පිණිස ගොඩාක් දේවල් කරනවා. ඒ වගේම තමයි නාගසේන කුමාරයා ඉපදුනේ බෞද්ධ පවුලක නෙවෙයි. මොකද ඒ ඒකෙන් එන අත්දැකීම් ටික බලපානවා. වේදේ පිළිබඳ තියෙන දැනුම බලපානවා. නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් නියෝජිතෙක් බවට පත් වෙනවා. දඹදිවත් මේ මුළු ශාසනය තුල. එහෙමයි. ඒ නිසා නුන්වහන්සේ ඉපදෙනකොටම මේ ආශ්චර්ය සිද්ධ වුණේ. ඊට පස්සේ ඒ නාගසේන කුමාරයා මේ ඉපදිලා දැන් ශිල්ප හදාරනකොට සියලු වේද ශිල්ප හැම දෙයක්ම ප්‍රගුණ කළා. උන්වහන්සේගේ දැනුම අසීමිතයි කියලා, නාසක ඥානය අසීමිතයි කියලා මේ මිනිඳ ප්‍රශ්නේ අපි තවම මේ නිධාන කතාව යන්නේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේගේ ඥාන සත්‍යයට ඒ ඥාන සත්‍යයේ සුළඟට ආවේ නැහැ තාම අපි. ඉතින් ඒ නිසා ඒ විදිහට ඉඳලා වේද සම්පූර්ණ වේදේ හදාරලා ඔන්න දවසක් හිතනවා සම්පූර්ණ විවේකයෙන් ඉඳලා වේදේ සිහි කළා. සිහි කරනකොට කල්පනා කළා තුච්ඡායි මේ වේදා. මේ වේදේ හිස් ප්‍රලාපයි මේ වේදා. මේ වේදේ තියෙන ප්‍රලාප ගොඩක්. එක එක්කෙනාගේ මති මතාන්තර ගොඩක් සංස්කෘත භාෂාවෙන් ගාථා ඊළඟට ශ්ලෝක ඊළඟට එක එක අදහස් න්‍යාය විදිහට දාලා මේ අපේ ඥානය සතුටු කරවන ඥානය ප්‍රබෝධමත් කරවන මේ ලෝකේ වෙනත් දැනුමක් නැද්ද කියලා හිතනකොටම රෝහණ මහරහතන් වහන්සේ ඊර්දියෙන් අතුරුදහන් වුණා හිටපු තැනින් ඒ කුමාරය ඉදිරිය පහළ වෙනවා. පහළ වෙලා ඒ කුමාරයා අර වගේ ඉදින් පහළ වෙලා කුමාරයා ළඟට යනවා. උන්වහන්සේ ගෙදරින් දානේ වළඳන ශ්‍රමණයන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ මේ මේ ඔබ වහන්සේගේ ජීවිතේ මොකද්ද ඔය? කිව්වා මගේ ජීවිතේ ප්‍රෞර්ජාව. මොකක්ද ඒවා ප්‍රෞර්ජාව කියන්නේ? කෙලෙස් සතුරා නසා දමනවා කියන අර්ථයෙන් තමයි ප්‍රෞර්ජාව කියන්නේ. ඊට පස්සේ ඔබ වහන්සේ හරි ලස්සන කාරණාවක්. ඔබ වහන්සේ මේ අනිත් අය විදිහට මේ කෙස් වවන්නේ නැහැ ඊට පස්සේ ඒකට හේතුවක් තියෙනවා ඒක මේ මේ මේ මිනිඳ ප්‍රශ්නේ විස්තර වෙනවා. හරි යගෙයි. ඒ කාරණාව මේ විස්තර වෙනවා. මේ තියෙන්නේ හැම ඔබ වහන්සේ මේ අනිත් අය විදිහට කෙස් වවන්නේ නැහෙනි. ඊට පස්සේ කිව්වා කෙස් වවන්නේ නැතුව අපි ඉන්නවා කියලා කිව්වා. දරුව මේ 16ක් තියෙනවා කිව්වා මේ පලිබෝධ කෙස් වැවුවා. ඔන්න ඔබ කෙස් වවනවා නම් මේකේ පලිබෝධ 16ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි කියනවා. දික් ඉසකේ ඇති කල අලංකාර කළවන පරිබෝධයයි. ලස්සන කරගන්න ඕන කෙස්. දැන් කෙස් බෑවාට පස්සේ ඇත්තටම අපි කෙස් බෑවා කියන්නේ කෙස් ගැන කතාවක් නැහැ. දැන් මේක කොයි පැත්තටද දාන්නේ කොහොමද ලස්සන වෙන්නේ කතා අපිට නැහැ. ඊට පස්සේ තියෙනවා ඉස සෝදන පරිබෝධය. ඔළුව හොදන මේ ප්‍රශ්නේ ඉන්නේ පරිබෝධය ඉන්නේ. මල් පළඳින පරිබෝධය. ඉස්සර මල් ගහලා තියෙනවා කොණ්ඩේ. ඊළඟ සුවඳ ගල් වෙන පරිබෝධය. දුම් ආදීන් සුවඳ කවන පලිබෝධය අරලු සුණු ගල්වන පලිබෝධය නෙල්ලි අඹරා ගාන පලිබෝධය තෙලියෙන් රෙදෙන පලිබෝධය ඒ කියන්නේ දැන් මේ කොණ්ඩේ මුල් කරගෙන කොණ්ඩේ අදිනකොට රෙදෙන ඒ කොණ්ඩේ මුල් කරගෙන ඇති වෙන වේදනාවක් උපදින්නේ ඊළඟට බඳින පලිබෝධය කොණ්ඩේ බඳින්න ඕනේ පනාවෙන් පීරන පලිබෝධය ඊළඟට අන්දන් තිබීම පරිබෝධය. එක එක හැඩදාන ඒවා. ඊළඟට අවුල් හරින පරිබෝධය, උකුණන් හරින පරිබෝධය. මේ ආදී වශයෙන් ඊළඟට හිසකේ වැగిර ගිය කල ශෝක කෙරෙන පරිබෝධය. කොණ්ඩේ දැන් කොණ්ඩේ ගැලවි ගැලවි යනකොට ඇත්තටම දැන් තරුණ ළමයෙක්ගේ හෝ කාගේ හරි කොණ්ඩේ ගැලවෙනකොට දුකයි නේ කොණ්ඩේ අපි වාගේ ඉන්න අයට කොණ්ඩේ යනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ ඊට පස්සේ තියෙනවා ගෙහිම උනාට පස්සේ සමහර අය අඬනවා වැළපෙනවා කියනවා. සීමුලා වෙනවා කියනවා කොණ්ඩේ ගියාට පස්සේ. ඊට පස්සේ කොණ්ඩේ නරකෙස් පැහෙනකොට මේ කොණ්ඩේ පැහිලා සුදු වෙනකොට සාමාන්‍ය කොණ්ඩේ තියෙන කෙනාට ප්‍රශ්නනේ. ඉතින් මේ මේ පලිබෝධ නැහැ කියනවා. මේ විදිහට විස්තර කරනවා සොලසක් වූ පලිබෝධ. සොලසක් වූ පලිබෝධ විස්තර කරනවා කොණ්ඩේ තිබීම. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේලා මොකද එනං ඔය සිවුරු අඳින්නේ? දැන් අර පුංචි කුමාරයා අහන ඒවා. ඊට පස්සේ කිව්වා මේ සිවුර කඩ කපලා තියෙනවා. කොහෙන් හරි එකතු කරගන්න රෙදි වලින් මහන්නේ. ඊරිලා කඩ කපලා මහන නිසා මේ සිවුරු කවුරුත් මේ හොරකම් කරන්නේ නැහැ කිව්වා. නැතනම් ගිහි අය හොඳට පැනඳගෙන යනකොට ඒ කාලේ හොරකම් කරනවා ඇඳුම්. ගහලා ඇඳුම් ටික ගලවගෙන නිර්වතින් පන්නනවා. හරියට වෙලා තියෙනවා ඉස්සර. ඉතින් මේ ඉරිච්ච සිවුරු මේ කඩ කප්පු සිවුරු මිනිසුන්ට වැඩකුත් නැහැ කවුරුත් ගන්න නැහැ කියලා කිව්වා. ඒ ඒ වගේම අමුතුවෙන් අහවල් තැනට වෙන ඇඳුමක් අහවල් තැනට වෙන ඇඳුමක් නැහැ සංඝයාට තුන් සිවුරු තියෙන කියලා මේ සංඝයාගේ පිරිකර ගැන ලාස්සන විස්තරයක් නාගසේන මහරහතන් වහන්සේ මේ මේ රෝහණ මහරහතන් වහන්සේ නාගසේන කුමාරයාට කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා මේ ඔබ වහන්සේ කතා කරන විදිහට නම් ඔබ වහන්සේ කතා කරන විදිහට නම් ඔබ වහන්සේලාගේ ජීවිතේ හරි වෙනස්. මේ ඔබ වහන්සේ දන්න මන්ත්‍ර තියනවාද ඒව? ඒතකොට නාග රෝහණ මහරහතන් වහන්සේ වදාලා දැන් කුමාරේ දානේ වළඳන වෙලාව. ඊට පස්සේ දානෙට වැඩිය. එකපාරම උත්තරේ දුන්නේ නැහැ. ඊට පස්සේ දානේ වළඳලා ඉවර වෙලා කිව්වා කොමේ ආයෙත් ඇහුවා ඔබ වහන්සේ දන්න මොනවාරි මන්ත්‍ර තියෙනවා. කිව්වා ලෝකේ උතුම්ම මන්ත්‍රය දන්නේ අපි කිව්වා ශ්‍රේෂ්ඨතම මන්ත්‍රය. අනේ ස්වාමීනි දෙන්න කිව්වා. බෑ කිව්වා. අපි වගේ වෙන්න ඕනේ. අපි වාගේ වුණොත් දෙන්න. මහාන වෙන්න ඕනේ කිව්වා. ඉක්මනට අර කුමාරයා ශාස්ත්‍ර ලෝභයි. කියන්නේ යමක් ඉගෙන ගන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසා මේ අම්මට තාත්තට කිව්වා මේ ශ්‍රමණයන් වහන්සේලා උතුම් මන්ත්‍ර දන්නවා. මම මේ ළඟ මහාන වෙලා මන්ත්‍ර ඉගෙන ගන්නම් කියලා. අම්මයි තාත්තයි හිතුවා මෙයා මන්තර ඉගෙනගෙන අනිවාර්යයෙන් සිවුරු අරිනවා. ඒ නිසා කමක් නැහැ කියලා මහාන වෙන්න කිව්වා. ඊට පස්සේ රෝහණ මහරහතන් වහන්සේට ළඟ මහාන වුණා. යම්තා කවුරුදු ගානම් බලාගෙන ඉඳලා යමක් මේ වුණාද මේ ඒක ඉෂ්ට සිද්ධ වුණා. ස්වාමීනි මේ අවස්ථාවේදී දෙවි මිනිසුන් මෙම කාරණාව මහරහතන් වහන්සේ සමග දැනගත් ලෝකයේ අනිත් පිරිස කවුද ස්වාමීනි? ඒ කියන්නේ මේ සිද්ධියද? සියලු රහතන් වහන්සේලා දන්නවා දෙවිවරු දන්නවා. රහතන් වහන්සේලා දන්නවා දෙවිවරු දන්නවා මේ විදිහට සිද්ධි. අනිත් එක තමයි ඉවසීම බලන්නකෝ. නිකලෙස් බව කියන්නේ. ආයේ කවුරු විස්තර කියන්නේ ඔයා මහාන කලේ මේකට අවුරුදු 7ක් ආවේ මම මේකට ඒවනේ අපේ පුදුම හදිසියක් තියෙනවනේ විස්තර ඔක්කොම වමාරනවනේ එහෙම නෑ සත්පුරුෂයන් මේ සත්පුරුෂ මේ මහරහතන් වහන්සේලා එහෙම නෑ ඉවසනවා කිය යුතු දේ දන්නවා නොකිය යුතු දේ දන්නවා. ඊටමත් අතලොස්සයි. අද නම් මනුස්ස ලෝකේ කිව යුතු දේ දන්න, කිය යුතු වේලාව දන්න, කාරණාව දන්න, ඉවසලා ඉන්න අය ඉන්නේ අතලොස්සයි. අනිත් අය පොඩ්ඩ මොන හරි දැනගත්ත ගමන් වමාරනවා. ඒකයි. ස්වාමිනේ අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. අපි රැඳෙන්නේ මිලිඳු රාජපක්ෂයේ සදහම් පිළිසඳර සමග අපගේ පින්න ස්වාමින් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන්ම මේ කාරණා පහදා දෙනවා. ස්වාමීනි පැවිදි කර ගැනීම පිළිබඳව සඳහන් කළේ. යම්සේ මේ නාගසේන කුමාරයන් අර සතර වේදයේ කෙරෙහි ස්වාමීනි කලකිරී ගියාසේ ඉන් අනතුරුව මේ පැවිදි ජීවිතය ප්‍රමුඛ මේ ශාසන දායාදය ගැන ඔහුගේ සිතුවිලි විස්තර වෙනවාද ස්වාමීන් වහන්සේ? මේ බුද්ධ ශාසනයත් ඉගෙන ගන්න ඊට පස්සේ කෙලවරක් නැහැනේ. එහෙමයි. ඒ නිසා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඔහුගේ ශාස්ත්‍ර ලෝභය නැති වුණේ. මේ ගුරුවරයා කල්පනා කළා ඉස්සෙල්ලාම මොනවද මෙයාට උගන්වන්න ඕන කියලා. කල්පනා කළා මේ කුමාරයාගේ ඥානෙ තියුණුයි. ඥානෙ තියුණුයි ඒ නිසා මොහොත ඉස්සලාම ගන්නන්න ඕන අභිධර්මයේ කියලා. ඒ වෙනකොට අභිධර්ම කතාව ඇවිල්ලා. මොකද අභිධර්මයේ ග්‍රන්ථ රචනා වෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවත් එක්කනේ. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 218ක් ගිය තැන. එතන මේ සිද්ධ වෙන්නේ අවුරුදු 500ක් ගිය තැන. ඉතින් ඒ නිසා අභිධර්ම කතාව ඇවිල්ලා තියෙනවා. අභිධර්ම කතාව මිනිස්සු අතර ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ නිසා මේ අභිධර්ම චිත්ත විභාගයේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන් අතරනේ විස්තර වෙන්නේ අභිධර්මයේ. එතකොට මේ විභාගයේ මේ ඊළඟ ප්‍රකරණ මේ දරුවන් හොඳට ගන්නවා මේ ශ්‍රමණයන් ආමනේර නමට. ඉතින් උගන්වනවා උගන්වනවා ඒ තොල සෙලවූ පමණින් මේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ ඉගෙනගෙන ඉවර වෙලා ඒ නාගසේන සාමණේරයන් වහන්සේ තව මඟපල් ලැබලා නැහැ. ස්වාමීනි එහෙම වහ වහා වැටහෙන නුවණ පිහිටා සිටියේ අර කාශ්‍යප බුද්ධ සමය සිදු කළ පිනෙන්මද? එහෙම අපිට ඒකාන්තයෙන් කියන්න බෑ. මොකද මේක එක්තරා සංසිද්ධියක් මිසක්කා. ඔවුන් සසරේ රැගෙන තවත් පුණ්‍ය සම්භාරය තියෙනවා. අරක එක්තරා සංසිද්ධියක්. ඒ නිසා වහා වැටෙන නුවණින් ධාරණය කරගෙන කිව්වා ගුරු සාමිනාස ස්වාමීනි මට කටපාඩම් දෙන්න පුළුවන්කම සම්පූර්ණ අභිධර්මයෙන්. සංඝයා මැද වුණත් පුළුවන්ද කිව්වා. පුළුවන් ඕන තරම් සංඝයා මැද කියන්න පුළුවන්. ඊට පස්සේ ස්වාමීනි මම කැමති සියලු සංඝයා මැද කටපාඩම් දෙන්න කිව්වා. ඉතින් ගුරුවරයාට පුදුම හිතුණා කියනවා. ශිෂ්‍යයා එකවරක් කියෝ පමණින් ධාරණය කර ගැනීමත් තමන් ළඟ කටපාඩම් නොදී සියලු සංඝයා මැද කටපාඩම් දෙන්න කැමති වීමක්. ඊට පස්සේ අස මේ සියලු සංගරුවන කැඳවලා ඒ දහස් ගණන් සංඝයා මැද අර සනාගසේන සාමණේරයන් වහන්සේට අභිධර්මයේ කියන්න කියලා තියෙනවා කටපාඩමේ. එතකොට දානි වළඳන පෑම් පහසු වෙන වතපිලිවෙත කරන බණ භාවනා කරන වෙලාව හැර ඒ සෑම වෙලාවකම සංඝයා ඉදිරියේ අභිධර්මයේ කටපාඩම් දෙන්න මාස 7ක් ගිහිලා තියෙනවා. මාස 7කින් මේ ධර්මයේ සජ්ජ සංඝයා ඉදිරි ප්‍රකාශ කරලා ඊට පස්සේ ස්වාමීනි කවර ආචාර්යයක් ලෙස අදාහගෙන අපි අනුමෝදන් වෙන්න ඕනේද? ඒ ඉතින් ඒ සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ස්වභාවය සහ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ගේ එක්තරා ස්වභාවයක්. ඊට පස්සේ මොකද උනේ? ඒ දැන් ධර්මයන් කඩප දැන් දන්නවනේ සූත්‍ර තියෙනවා විනය තියෙනවා විචින් විට ඒවා තහනවනේ. නමුත් ඒකාන්තයෙන් පිළිවෙලකටම මතක තියාගත්තේ අභිධර්මයේ. තව ගුරුවරු විසින් සූත්‍ර විනී ගැන්වේ නැහැ. සංඝයා කතා වෙන දේවල් ඇහුවා. ඊට පස්සේ මේ ඉවර වෙලා දවසක් පින්ඩපාතේ වඩිද්දී නාගසේන සාමණේරයන් වහන්සේ හිතනවා මේ සූත්‍ර විනය හරි පිරිසුදුයි. ඒ කියන්නේ ඉක්මනට ග්‍රහණය වෙනවා. ඒදුර මගේ ගුරුවරයා සූත්‍ර විනයේ තියෙද්දී ඇයි මට එකපාරම අභිධර්මයක් දැම්මේ ඔළුවට? අනිතක මම පොඩි නම. එදිරි එකපාරම පොඩි නමකට සංකීර්ණ වූ දෙවියන්ට දේශනා කරපු අභිධර්මයක් මගේ හිතට දැම්මේ ඇයි කියලා. නාගසේන සාමණේරයන් වහන්සේ හිතුවා මගේ ගුරුවරයාට උගන්වන්න තේරෙන්නේ මගේ ගුරුවරයා ටිකක් කල්පනාවෙන් චුට්ටක් දුර්වලයි කියලා හිතුවා. හිතනකොටම මහිත රෝහණ මහරහතන් වහන්සේ සෝන මහරතන් වහන්සේ හැරිලා කිව්වා ශිෂ්‍යය නොසිතූ දෙයක් ඔබ හිතුවා. නොසිතූ දෙයක් හිතුවා. ශිෂ්‍යයාගේ තරම දන්නේ ගුරුවරයා කිව්වා. එනිසා ඔබේ තරමට උගන්වන්න ඕන දේ දන්නේ අපි කිව්වා. කියපු ගමම අහෝ මාගේ ආචාර්යයන් වහන්සේ මාගේ උපාධ්‍යයන් වහන්සේ මම සිතපු දේ කනෙන් ඇහුවා වගේ ළඟ ඉඳලා ඇහුවා වගේ අනේ තේරුම් ගත්තනේ මඩගේ වරදට සමාව දෙන්න කියලා සමාව ඉල්ලුවා ඊට පස්සේ කොහොම සමාව දෙන්නේ සමාව ඕනේ නම් මේ ධම්ම රක්කිත කියලා මේ රහතන් වහන්සේ නමක් ඉන්න සංඝ නේත්‍රණ වහන්සේ නම උන්වහන්සේ ගාව ඉතුරු ධර්මයේ ඔක්කොම ඉගෙනගෙන ඉන්න කිව්වා. ඊට පස්සේ ඔබට අනාගතේ පැවරෙනවා කිව්වා. ඔන්න දැන් ප්‍රකාශයක් කළා. ඔබට අනාගතේ පැවරෙනවා මිලින්ද කියලා රජ කෙනෙක්ගේ තියෙන වාද ප්‍රතිවාද ඛණ්ඩනය කරන්න. ආන්නේ ඒ ඔබට දඬුවම් විදිහට දෙනවා ඊට පස්සේ මේහින් පැහැදිලා උන්වහන්සේගෙන් අවසර අරගෙන ධම්ම රක්ෂිත කියන මේ රහතන් වහන්සේ සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා ධම්ම රක්ෂිත රහතන් වහන්සේගෙන් ධර්ම ඉගෙන ගන්නවා සූත්‍ර විනය. ඊට පස්සේ සූත්‍ර විනය ධම්ම රක්ෂිතනේ අසගුත්ත මහරහතන් වහන්සේ. අසගුත්ත මහරහතන්. කිව්ව අසගුත්ත මහරහතන් වහන්සේ ඊටු ධර්ම ඉගෙන ගන්න කියලා. ඒකට අසගුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ ගිහිල්ලා කියන්න ඔබගේ උපාධ්‍යයන් වහන්සේ කවුද කියලා ඇහුවොත් රෝහණම ස්තුතිවිරු කියන්නේ කිව්වා. ඊට පස්සේ ඔබ කවුද කියලා ඇහුවොත් නාගසේනියන් කියන්නේ කිව්වා. මම කවුද කියලා දන්නවද කියලා ඇහුවොත් නම කියන්න එපා කිව්වා. කිව්වා ඔබ වහන්සේගේ නම මාගේ ගුරුවරයා දන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ආචාර්යන් වහන්සේ නමගේ ගුරුවරයෙක්ගේ නම මූණට කියන්නේ ඒක මේ දහම් චාරිත්‍රය. ඒ ඔක්කොම උගන්වලා යවන්නේ. ඊට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේ නාගසේන කුමාරයා දැකලා නාගසේන සාමණේරයන් වහන්සේ දැකලා අහනවා මේ සාමණේරය කොහේ ඉඳලාද ආවේ? ආවල් පැත්තේ ඉඳලා. කාගේ ශිෂ්‍යෙක්ද කියලා ඇහුවා. මාගේ ආචාර්යයන් වහන්සේගේ නම, උපාධ්‍යයන් වහන්සේගේ නම රෝහණ මහරහතන්. රෝහණ ස්ත්‍රියන් වහන්සේ. ඊට පස්සේ ඔබගේ නම මොකද? නාගසේන. ඊට පස්සේ ඇහුවා මේ මම කවුද කියලා දන්නවද කියලා ඇහුවා. අනේ ඔබ වහන්සේගේ නම මගේ ගුරුවරයා දන්නවා. පැහැදුනා. සතුට වෙලා එනම් මේ වත්පිළිවෙත් කරන්න කියලා වත්පිළිවෙත් පැවරලා ධර්මය උගන්වන්න ගත්තා. ඊට පස්සේ ওই ධර්මය උගන්වන අතරේ දවසක් ඒ නාගසේන මහරහතන් වහන්සේට මේ අසගුත්ත මහරහතන් දැන් අසගුත්ත මහරහතන් වහන්සේගේ යටතේ ධර්මයේ හදාරමි ධර්මයේ කියන්නේ දැන් අභිධර්මයේ සම්පූර්ණ මතකයිනේ සූත්‍ර විනය හදාරමි වත්පිළිවෙතින් සාරු බණ භාවනා කරන භික්ෂුවක් විදිහට දැන් හික්මෙනවා තවම උපසම්පදා වෙලා නැහැ. ස්වාමීනි අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදන සිදු වේවා. අද දවසේ අපට මේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න තිබෙන කාලය නිමා වෙනවා. ඉතින් විශේෂයෙන් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා පිනැති දායකත්වයේ දරන ලද්දේ වැලිසර මතුමගල ගලවුඩ පිටපාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනීය විජේතිලක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් ඉතින් මේ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා සිදු කරන්න ස්වාමීන් වහන්සේගේ පාද වන්දනා කොට අපි නැවත වතාවක් ආරාධනා කරනවා අවසරයි ස්වාමීන් අද අපි මිලිඳු රාජ ප්‍රශ්නේ දහං කතිකාවතේ අපි දෙවෙනි වැඩසටහන. දෙවෙනි වැඩසටහන. තාම නිදාන කතාව යන්නේ. තව අපිට තියෙනවා සාකච්ඡා කරන්න නිදාන කතාවේ ස්වාමීන් අපි උපසම්පදාව ගැන කතා කළේ කතා කළේ නෑ තාම කතා කරේ නෑ. අවශ්‍යයි. එතකොට උපසම්පදාව ගැන සෝවාන් වෙන හැටි. අරහත්ත්වයටපත් වෙන හැටි. ඊට පස්සේ නාගසේන මහ රහතන් වහන්සේ මිලින්ද රහිතමාගේ රාජ්‍යයට යන හැටි. ඊට පස්සේ තමයි ඒ රාජ්‍යයේදී ඒ දෙනම මහන්සලා මොන ගහන හැටි. ඊට පස්සේ තමයි අපේ අපේ ලොකුසාංශගේ අනුවාදයේ තියෙන මිලින්ද රාජ කොටසට එන්නේ එතකල්. එතනින් පස්සේ. ස්වාමීන් මේ මොහොත වෙන විටත් මේ තමන් වහන්සේලාද සාසන දායාදය ගැන සතුටෙන් වැඩ වාසය කරනවද නැතිනම් අර ශාස්ත්‍ර ලෝභය පිණිස තව නෑ තවම තින්නේ මේ ශාස්ත්‍ර ලෝභයෙන් උන්වහන්සේ මොකද තව මගපල් ලැබුණේ නෑනේ ඒ නිසා උන්වහන්සේ තවම ඉගෙන ගන්න තැන තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි විනාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතාව යන්නේ. ඉතින් අද දින මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ වැලිසර මත්තු මත්තුමගල ගල්ලුඩු පිට පාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනී විජේතිලක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් පළමුවෙන්ම දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. මේ මිලිඳු රාජ ප්‍රශ්නය මනස ලෝකයේ ඇතිවෙච්ච ගැටලුවකදී සක්දෙවිඳුන් මැදිහත් වෙලා මේකට උපකාර කරනවා. ඉතින් ඒ නිසා සක්දෙවිඳුට අපි පින් අනුමෝදන් කරනවා. සතරවරන් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ලක්වැසි සියලු දෙවියන්ට, ඒ වගේම බුදු සසුනත් රටත් ජාතියත් ආගමත් වෙනින් කැපවන දෙවිවරුන්ට පින් අනුමෝදන් කරලා සීකරනවා ලංකාවේ තිබෙන අඳුරු බල වේග දුර වෙලා ලංකාවේ මිනිස්සුන්ට සාමකාමී ජීවත් වෙන්න මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය උපකාර සැලසේවා කියලා සියලු දෙවියෝද බුදු සසුනේ පිහිට ලබත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඥාතීන් පරලෝව වශයෙන් සුඛී සුවපත් වේවා කියලා සිතපතනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මිලිඳු රාජ ප්‍රශ්නේ අකුරක් නැර හොයන්න දහම් රසෙ විඳින්න ආසකලේ. මොකද අපිට කලින් පොත් තිබ්බට අපි එච්චර කියවන්නේ අපේ දුර්වලතාවයක්ද මොකද්ද කියලා අපිට තේරෙන්නේ නමුත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුවාදය අපිව මේ වශීකృత කළා මේ ධර්මයේ හොයන්න. ඉතින් ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ලැබුණු දායාදේ තමයි අපි කවුරුත් අපි මේ බුද්ධ ශාසනයේ පිළිසරණක් හොයන ඒ විදිහට අපි ඔබත් මම අපි කවුරුත් පිළිසරණ ලබන්නේ. ඉතින් පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒක ඒ වගේම සකල සංගරුවනට ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑරිවරුන්ට සිල් මාතාවන්ට අනගාരിക දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේලා නිදුක් නිරෝගීව කිසිදු සතුරු වදුරක් නැතුව සුවසේ වැඩ සිටිත්වා නිවනින් සැනසෙත්වා කියලා පින් පමුණවනවා ඒ වගේම මෙම වසරේ මැයි මාස 5 වන දිනට 14 වෙනි උපන්දිනයේ සමරන නවිඳු විජේතිලක පුතාට මේ පින් අනුමෝදන් වෙලා සහ සෝමා ජයවර්ධන මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද අනාගත ජීවිතේ තුනුරුවන් සරණින් සුවදායක වේවා කියලා සිත පතනවා. ඒ වගේම මහා මෙවුනාවෙත් ලෝකවාසීත් අපවත් වී වදාළ සංඝයාට පින් පමුණවනවා නිවනින්ම සැනසීත්වා කියලා. ඒ වගේම මත්තුමගල උඩුපිල පාරේ පදිංචි ගල්ලුඩු පිට පාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනී විජේතිලක මහත්මිය ඇතුළු සියලු දෙනා ඥාතීන් සියලු දෙනා මේ පින් දෙපාර්ශ්වයෙන්ම ඥාති සමූහයාට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සියලු දෙනාටත් අද මේ ධර්මයේ මේ වෙසක් කාලේ බොහෝ දෙනා දැන් නිවසට වෙලා ධර්මය අහන්නේ. බොහෝ දෙනාට පන්සලට ආසපුවට බොහෝ මළුවට සෑ මළුවට එකතු වෙන්න බැරි කාලයක් උදා වුණා. ඉතින් ඒ නිසා මේ ඇත්තන්ට gedara ඉඳලා හරි ධර්මයේ පිහිටා පිළිසරණක් ලබනද මේ ධර්ම දායකත්වයේ දරනවා කියන එක සෑහෙන දෙයක්. ඒ නිසා ඔබට ශක්තිපමණින් සද්ධා රූප වාහිනියෙන් කරන ධර්ම වැඩසටහන් වලට දායකත්වයේ දරන්න. මොකද මේකෙන් තමයි ගොඩාක් අය මේ වෙසක් මාසේ ගොඩාක් මේ දහම් දායාදේ ලබා ගන්නෙ. ලොක් ගොඩාක් ප්‍රයෝජනයි. දැන් බොහෝ දෙනා ගෑස් රූප වාහිනිය කෙරේ යොමු වෙලා තිබෙන නිසා. ඉතින් ලෝකවාසී සියලු දෙනාත් මේ ධර්ම දායාදේ ලබන නිසා ධර්ම දාණය දෙන ඔබට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ඒ සියලු පින් බලයෙන් ඔබටත් ඒ වගේම මාසිකව සද්ධා රූප වාහිනීට උපකාර කරන සියලු දෙනාටත් මාධ්‍ය ජාලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා ලක්විරු ගුවන් විදුලියේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා ඔබ සියලු දෙනාට මව දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නාගසේන මහරහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම ප්‍රතිභාන අනුභවයෙන් ප්‍රඥා ශක්තිය අනුභවයෙන් ඔබට සිත් වේවා මේ සියලු පින්බලෙන් මේ ධර්මයේ දේශනා කළ රැස් කරගත් පින්බලේ ලංකාවට සියලු රැකවරණේ ආරක්ෂා වේවා බුදු සසුනට සියලු රැකවරණේ ආරක්ෂා වේවා ඔබ සියලු දෙනාට පාසල් ළමුන්ට සියලු දෙනාට ආරක්ෂාව සැලසේවා අපි කාටත් මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි නමෝ සාදු සාදු සාදු අප කෙරෙහි මහත්ම කරුණාවෙන් උතුම් දහම් පිළිසඳර පනවවදාල අපගේ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ඊටාම ගෞරවයෙන් වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු මේ උතුම් දහම් පිළිසඳර පනවා අපි යම්තාක් තේජස් පුණ්‍ය ධර්මය රැස් කළේද ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට නොවලහා අනුමෝදන් වේවා සියලු සෝපත් භාවයේ වේවා චිරජීවනයේ වේවා සුවසේ ධම්මග වැඩමවන සියලු අවකාශ වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු ස්වාමීනි අපි නැවත නැවත මහා සංඝරත්නය වන්දනා කොට මෙම මොහොතේ අපි මහා සංඝරත්නය සමා කරගන්න මේ රැස්වූ සියලු පින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන ලද අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනී විජේතිලක මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාටම අනුමෝදන් වේවා පුණ්‍ය අපේක්ෂාවන් සාධනය වේවා මේ උතුම් වෙසක් සමයේ පින්වත් ඔබ හැම දිනකටත් උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. අපි හෙට දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් මේ පිළිසඳර සදහම් කතිකාව මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් කතිකාව රැගෙන ඔබ ඊටාම මෙත්සිතින් ඔබ ඔබ ඊටාම මෙත්සිතින් මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය